අත්තමේපා භික්කවේ විහරස අත්ත සරණා අනඤ්‍ය සරණා ධම්මේපා ධම්ම සරණා අනඤ්‍ය සරණාති උත්තර මහා සංඝරත්නයේ අවසර සදහවත් පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල යම්කිසි කෙනෙක් වැඩෙනවා ඒ කෙනාගේ මනස ධර්මයත් එක්ක වැඩෙනවා නම් ඒ කෙනා ලෝකයේ තියෙන ප්‍රශ්න අභියස විසඳුම සොයන්න පින්වත්නි ඒ ප්‍රශ්නේ දිග්ගැහෙන විදිහට නෙමෙයි බුදුරජාණන් වහන්සේ එක්තරා දේශනාවකදී වදාළා මේ ලෝකේ අසෘතවත් පුතග්ජන කෙනෙක්ගේ ස්වභාවය එක උලක් ඇරුණාට පස්සේ යා තවත් උලක් ඇර ගන්නවා. එකක් ඇලෙනවා අනික ඇර ගන්නවා. ඇරුණ නිසා එන ගන්නවා. සුතෝකාර ශ්‍රාවකයා ඇලෙන එක ඇරුණට ඇන ගන්න එක ඇන ගන්නේ නැහැ. අවබෝධ මෙහෙම හිතන්නේ ඔබේ කකුල ඇණයක් කැඩුණොත් පින්වත්නි ඔබ ඒක ඇනුණා කියලා තවත් ඇණයක් කරගෙන ඇනගෙන තියනද කවදාවත් එහෙම කරලා නැහැ නමුත් පින්වත්නි අපි මේ ලෝකේ එහෙම වැඩක් හැමදාම කරනවා නැතිවට ඇනීමේ අරගෙන ඇනගත්තේ නැත්තේ මේ ලෝකේ අපි එහෙම දෙයක් කරනවා ඔබට කරන බව දැනෙන්න ගන්නම් උදාහරණයක් මේ විදිහට ඔබ හිතන්න ඔබ ඉතාම ආදරෙන් හදන ඔබේ දරුවා පුදුම විදිහට ජීවිතේ කැප කරලා දරුවා වෙනුවෙන් ඒ දරුවා රැක බලාගෙන උස්මහත් කරලා හොඳ තත්ත්වයකට ළමයා උගේනවා ඊට පස්සේ වින්නත් ඒ දරුවා තමන් කෙරෙහි වෛර බැඳගෙන ඔය පාතාලේ ඉන්නවනේ කොන්ත්‍රාත් ගන්න පිළිස එවැනි කෙනෙකුට කියලා තමන්ව මරන්න තමන්ව ස්ථිර කරන්න සැලසුම් කරන දරුවා තමන්ගේම දරුවා දැන් මේ පාතාලේ පිරිස විසින් තමන්ව අරගෙන ගිහිල්ලා ස්ථිර කරලා නොසෑහෙන වද දෙනවකට දැන් ඔබට ආරංචි වෙනවා මේක කළේ කවුද? මගේ දරුවා කියලා. මම මෙච්චර කවල බෝලා ආදරෙන් බලාගත්තු ළමයායි මට මේ දේ කළේ කියලා. එහෙම නැත්නම් මේ දරුවා විසින් ඔබ නොකල වරදකට අත්අඩංගුවට පත් කරනවා. ඔබ අත්අඩංගුවේ දුක් විඳිනවා. ගුටි කනවා. ඒ සියල්ල කළේ දරුවා බව ඔබ දන්නවා නම් එවැනි මොහොතක ඔබ කොහොමද විසඳන්නේ? මොහොතකට හිතන්න මට මේ දේ වුණොත් මම කොහොමද ඒක අභියස මොන දෙන්නේ කියන්නේ. මොහොතේ ධර්මයේ අහන කෙනෙක්ගේ මනසින් නෙමෙයි ඔබ එතනදි හිතන්න ඕනේ. ඇත්තට මේ ප්‍රශ්නෙට සජීවීව මොන දෙන මනසින් හිතන්න. නැත්නම් ධර්මය අහන මනසින් හිතයි මම උපේක්ෂා සහගත වෙනවා. මෛත්‍රී කරනවා. ඕන හිතයි. හැබැයි අර සජීවීව අර මොහොතට මූණ දෙනකොට ඔබට එවැනි මනසක් නැති වෙන්න පුළුවනි. පින්වත්නි අපි හිතමු අර පාතාලේ පිරිස විසින් ඔබව ස්ථිර කරලා තවදුරටත් නිකන් ඉන්නේ නැහැ. ඔබේ ශරීරයේ තැන් තැන් පුච්චනවා. කපනවා. කොටස් තැන් තැන් කපලා ඔබට විවිධ වද දෙනවා. ඔබේ කකුල් වල පුච්චනවා. කපනවා. නමුත් විදිහට ලුණු මිරිස් ආදී දේවල් යොදලා ඔබට නොයෙකුත් ආකාරයේ දක්වවද දෙනවා. ඔබේ අභියස කෙසේ හිතයිද? අපිට ඔච්චර ලොකු දේවල් වෙන්න ඕනේ නැහැ පින්වත්නි. සමහර විට ලේලි ඉන්න තැන පුතා නිකන් රවාගෙන ගියත් ඇති. කොහෙද යන පිට ගෑණියෙක් ළඟ මට මේව රැව්වා කියලා පුතාගෙන වෛර බැඳගන්න ලෝකයක් මේක. එහෙම එකේ පින්වත්නි අර වගේ දරුණු විදිහට වද හිංසා ලැබුණොතින් තමන්ගේම දරුවගෙන් අපි ඒ අභියස හිතන්නේ පටු විදිහටද පුළුල් විදිහටද සමහර විට පින්වත්නි ආත්ම ගානක් වෛර බැඳගෙන මම යක්ෂණියක් වෙලා හරි මම යකෙක් වෙලා හරි පරිගන්නවා මේකට වාඩු ගන්නවමයි මං කියන හැඟීමෙන් මැරෙන අය නැතුවා නෙමෙයි එවැනි මතක් සහිතවයි අපි ජීවත් වෙන්නේ. අපිට ප්‍රශ්නයක් එනතුරු අපි ඉන්න hina වෙලා ප්‍රශ්නයක් ආවට පස්සේ ප්‍රශ්නේ අභියස අපි හිතන විදිය ගොඩක් කලාවට වෙනවා හරි පටුයි. එනිසා පින්වත්නි බුදුරජාණන් වහන්සේ වදාළා තමන්ට පිහිට තමන්මයි. තමන්ට දූපතක් කරගන්නකෝ තමාව. මුස්සාගරේ අතරමංගල අයින කෙනෙකුට දූපත කියන්නේ පිහිටක්. ඒ වගේ තමන්ගේ දූපත තමාම කරගන්න කිව්වා. අනන්‍ය සරණ වෙන සරණක් හොයන්න එපා කිව්වා. ධර්ම දීපා ධර්මයේ දූපතක් කරගන්න ධම්ම සරණ අනන්‍ය සරණ වෙන සරණක් හොයන්න එපා ධර්මයේම පිහිට කරගන්න ධර්මයේම දූපතක් කරගන්න කිව්වා. ඊට පස්සේ මේ අපූර්ව අවවාදය ලබා දෙන බුදුරජාණන් වහන්සේ කොහොමද තමන්ට තමන් දූපතක් කරගන්නේ කියන එක ගැන වදාලා අපූර්ව දෙසුමක්. ඒ දෙසුමයි අද මම ඔබට මේ මෙදින් පුන් පොහෝ දවසේ ඔබ සියලු දෙනාට කියලා දෙන්න කල්පනා කරේ. තමයි දැන් ඔබ ඉගෙන ගන්න අත්ත දීප සූත්‍රය. මොකද්ද? අත්ත දීප සූත්‍රය. මේ දේශනාවේදී බුදුරජාණන් වහන්සේ වදාළා තමන්ට තමන් පිහිට කරගන්නව නම් ඒ කෙනා සොයන්න කිව්වා ශෝක කරන හැටි වැළපෙන හැටි දුක් විඳින දුන්නස් වෙන සෝතුසන් හෙලන හේතුව මොකද්ද හොයන්න කිව්වා ඊට පස්සේ උන්වහන්සේ හේතුව ගැන පෙන්නවා උන්වහන්සේ හේතුව පෙන්වෙ පින්වත්නි මේ ලෝකයා මං කියවනේ අර එක උලක් කරනකොට පස්සේ තවත් උලක් කරන ගන්නවා කියලා ඒ කියන්නේ කියන්නේ සංක පවුල ඇණයක්. අන්න ඒක මේ විදිහට ඔබ තේරුම් ගන්න. ශෝක කරනවා මෙන්න මෙහෙම. දැන් ඔබේ දරුවා ගැන අපි උදාහරණයක් ගත්තා. දරුවා ඒ විදිහට ඔබට දුක් දුන්නක් දෙනකොට ඔබ මනසින් කඩා වැටෙනවා. මනසින් වැළපෙනවා. අනේ මං මෙච්චර මෙහෙම කරලත් මට මෙහෙම වෙනවනේ කියලා මානසිකව යම් දුකක් විඳිනවා නම් එතනදී පින්වත්නි ඔබ එක දෙක කරගෙන තියෙනවා. කොහොමද එක දෙක කරගත්ත කියන්නේ? බාහිරින් ඔබට ලැබුණ යම් කිසි දුකක් ඒක කෙනෙක් විසින් කෙරුවා තමයි. හැබැයි ඒක එක උලක් විතරයි. ඒ බාහිරින් කයට ලැබිච්ච දුක ඒ අභියසදී ඔබ මනසින් කඩාවැටිලා මනසින් දුක් විඳිනවා නම් පීඩාව වෙනවා නම් අයියෝ මට මෙහෙම වුණා මම මෙහෙමයි කළේ කියන්නේ ඒ තමයි අනිත් තුල එක උලක් අපි අතර අපි තවත් උලක් ඇනගත්තද නැද්ද? ඇනගත්තා. බුදුරජාණන් වහන්සේ ඒක කරන්නේ අසුතවත් පුතඥ කෙනා. ශ්‍රොතවතාරි ශ්‍රාවකයන් එහෙම නැහැ කිව්වා. ශ්‍රොතවතාරි ශ්‍රාවකයන් බාහිරින් දුකාවට අභ්‍යන්තරයෙන් තුල දුකක් යා සකස් කරගන්නේ නැහැ මානසිකව. ඔබට ඔය කියපු දරුවා විසින් කරන දකවද දුක අතීතයේ ශ්‍රාවකයෙකුට ලැබුණාද නැද්ද? කවුද ඒ ශ්‍රාවකයා? බිම්බිසාර රජතුමා. එතුමා පින්වත්නි, ඒ දරුවා බේරගන්න කරපු දේවල් පුදුමයි. මද්දකුච්චි කියලා තියෙනවා උසක් ඒ උයනට නම වැටුනේ මොකද? ඒ උයනේ ගහක් තියෙනවා පොතු එළියෙන් පැනපු. ඔබ දන්නවා මේ දරුවාට ආපු ආසාව මොකද්ද කියලා කුසේනකම් තාත්තගේ ලැබුණ. ඒ නිසා නමක් වැටුණා උපදින්නත් කලින් සතුරා කියලා. ජාත වෙන්න කලින්ම සතුරා අජාත සත් නේ. අජාත සත්. ඒක බැහැ වවන්න බැරි වුණා අම්මට. අම්මා පින්වත්නි සැහැණ ආදරේ තමන්ගේ ස්වාමියාට බිම්බිසාර රජතුමාට අම්මා කල්පනා කළා ස්වාමියා කෙසේ හෝ ලේ දුන්නා. දරුවාගේ ආකාව සංසිඳෙලුවා. නමුත් මම මේ වෙලාවේදී මේ දරුවා බිහි කළොත් අනාගතයේත් මගේ ස්වාමියාට හිංසාවක් වෙයි. ඒ අම්මා හිත හදාගත්තා මේ දරුවා බිහි කරන්න තෝ කොහොම හරි මරලා දාන්න ඕනේ කියලා. ඊට පස්සේ පින්වත්නි ඇට ගිහිල්ලා අර පොතු එළියට පැනපු විශාල වෘක්ෂය ළඟට ගිහින් ඒ වෘක්ෂයේ කුස අතුල්ලන්න ගත්තා. මම මරණත් කමන්නේ මේ දරුවා මරණවාමයි කියලා. ඔබ දන්නවා මේ වෙලාවේදී බිම්බිසාර රජතුමා බුදුරජාණන් වහන්සේත් එක්ක ගිජුගුළු පොවි සාකච්ඡාවකදී ධම් පිළිසඳරක ඒ මොහොතේ බුදුරජාණන් වහන්සේ ශ්‍රණිකව රජතුමාට කිව්වා රජතුමනි අසවල් වෘක්ෂය ළඟ ඔබේ බිසව මෙන්න මෙහෙම දෙයක් කරනවා දරුවා මරන්න කවදාකවත් මේ රජතුමා බුදුරජාණන් වහන්සේත් එක්ක සාකච්ඡා කරමින් ඉන්න මොහොතක ගෞරවයක් නැති විදිහට නැගිටලා ගිය කෙනෙක් නෙමෙයි. නමුත් එදා එතුමා බුදු කෙනෙක් අභියස මං ඉන්නවා කියන එකත් අමතක වෙලා වගේ නැගිටලා දුවන්න ගත්තා. ඔබ දන්නවා රජෙක් දුවන්නේ නැහැ සාමාන්‍යයෙන්. නමුත් එතුමා අර කන්දේ ඉඳලා පහළට දුවගෙන ගියා. වෘක්ෂ ළඟට යනකොට අර මව අතුල්ලන්න පටන් අරන් ඉක්මනට ඇදලා ගත්තා අම්මව. එදා ඉඳලා වෙනමම වැටුපට සේවකයෝ තිබ්බා සේවිකාවන් අර විසව කුසට හානියක් කරගනීද කියලා විමසිල්ලෙන් ඉන්න කියන්නේ. එච්චරටම එතුමා දැන දැනත් රැක්කා. තමන්ගේ දරුවව ඒ විදිහට කරපු දරුව පින්වත්නි ඔබ හිතන්නේ එතෙන්දී බුදුරජාණන් වහන්සේ විසින් අර වචනේ නොකියුවා නම් ඒ දරුවා මැරිලා නැද්ද? මැරිලා. නමුත් දේවදත්ත කොහොමද අජාසත්ත ගැලුවට දැම්මේ බුදුරජාණන් වහන්සේ ගැන? කිව්වා බුදුරජාණන් වහන්සේ ඔබට ආදරයක් තියෙනවා නම් ඔය තාත්තගේ දේවල් ටික කොහොම හූරම් කන්නේ නැහැ කියලා. එහෙමයි කිව්වා අජාසත්ත. කවුද? දේවදත්ත. බුදුරජාණන් වහන්සේ ගැන එච්චරටම අපි හැදුවා. ඔය බුදුරජාණන් වහන්සේ කොහොම හරි තාත්තගේ තියෙන දේවල් ටික කඩා වඩා ගනි දානි දානි කියලා. එක සේනාසනයක් නෙමෙයි තව තව හදාගනි. එනිසා උන්වහන්සේ ඔබේ දේපොළවලට හානි කරේ කෙනෙක් විනාශ කරන්න උන්වහන්සේවත් කියන හැඟීම නිසා යන්නේ අර ඇත්තුම දුරවැන්න ඒ සියල්ල කරමු මේ රජතුමා රැකුණේ බුදුරජාණන් වහන්සේගේ වචන නිසා පෙන්වනවා. ඉතින් ඉච්ඡර දේවල් කරද්දී රජතුමා අවසාන මොහොතේ අර දුක කොහොම ඉවසන්නේ නැද්ද ඔබ හිතන්නේ අපිට මේ වගේ දුකක් ආවනම් ඒක අපි දරා ගන්න විදිහත් රජෙක් එවැනි දුකක් දරා ගන්න විදිහත් අපිට වඩා වෙනස්. මොකද එතුමා සැපට හැදිච්ච කෙනෙක්. අපිට වඩා සැපට. ඒක ඉතර සැපට හැදිච්ච කෙනෙකුට අර වගේ අන්ත දුකක් එනකොට ඒක අපිට එන දුකට වඩා දරුණුද නැද්ද? දරුණුවට දැනෙනවා. ඒ දැනුමට පින්වත්නි, පටු මනසක් එතුමාට තිබුණේ නැහැ. ඇයි හේතුව? එතුමා සෝතාපන්න. එතුමාට සම්මා දිට්ඨිය කියලා තිබුණා. සම්මා දිට්ඨිය ආවට පස්සේ සක්කාය දිට්ඨිය නැති වෙනවා. එතකොට සක්කාය දිට්ඨිය නැති නිසා එතුමා හිතුවේ ඒ මොහොතේ පටු හිතකින් නෙමෙයි පුළුල් හිතකින්. ඒ නිසා එතුමාට මනසින් දුක් විඳින උලෑනුන්නේ නැහැ. එක උලක් යනවා කායිකව අනිත් උලෑනුන්නේ නැහැ. සාමාන්‍ය ලෝකයට වෙන්නේ එක දෙක කරගන්නවා කියලා මම කිව්වා. කායිකවම ඒ දුක එනකොට මනසිනුත් කඩා වැටලා ඊළඟ උලක් දැනගන්න. ඔබ දන්නවද? එක දෙක වෙනවා විතරක් නෙමෙයි දෙක තුන වෙනවා. ඇයි ඊට පස්සේ ආ වෛර බැඳගෙන ඒ විදිහට පටු විදිහට හිතලා ඒ මොහොතේ මැරෙනවනේ. මැරුණාට පස්සේ ගිහිල්ලා කොහෙද උපදින්නේ? දුක තියෙන්නේ. ඊට පස්සේ ඊටත් වඩා දුකක්. බලන්නතර කායික දුකක් ආව, මානසික දුකෙදි මේ වෛර කළා, වෛර කරමින් ඉරේ කියන්නේ. එක දෙක වුණා දෙක තුන වුණා. ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා කායික දුක එතනින්ම ඉවර කරගන්නවා මනසින් දුක් විඳින්නෙත් නෑ. විවත් වින්වත්නි දෙව්ලොව උපදින ආකාරයටයි තමන්ගේ මනස හසුරවන්නේ. විභාගයතුමා එහෙම කරනවා. මොකද සක්කාය දිට්ඨිය නැති නිසා. සක්කාය දිට්ඨිය යම් කෙනෙක් තුළ පවතින තාක්කල් එයා හිතන්නේ පටු විදියට. මේ අපදීප සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ වදාළේ ශෝක පරිදේව දුක් දුන්නක් සියල්ලට හේතුව සක්කාය දිට්ඨිය. අද මා ඔබට මේ සක්කාය දිට්ඨිය කියන එක ගැන තේරුම් ගන්න ඉතාමත්ම සරල කරන්න පුළුවන් මට්ටමකට සරල කරලා තේරුම් කරලා දෙන්නම්. මම හිතනවා ඔබ හොඳට ශ්‍රවණය කරනවා නම් හොඳට විමසනවා නම් ඔබට වැටහෙවි. මේ කියා පින්වත්නි මේ පටු විදියට හිතන කෝණ 20ක් තියෙනවා. කීයක් වෙනවද? 20ක් වෙනවා. මේ 20 ක්‍රමයේ තුල තමයි ලෝකයන් හිර වෙලා ඉන්නේ. එයින් එහා දෙයක් දන්නේ නැහැ. ඔබ දැන් සක්කාය දිට්ඨිය තුල ඉන්න කෙනා ලිදේ මැඩියෙක් වගේ. සක්කාය දිට්ඨිය නැමැති ලිඳ ඇතුලේ ඉන්න මැඩියෝ ටිකක් විතරයි. එයින් එහා දෙයක් ගැන දැකලත් නැහැ, දන්නේත් නැහැ, හිතන්නත් බෑ. එච්චරටම මේ දෘෂ්ටිය තදයි. අද දවසේ මට ඔබට මේ සක්කාය දිට්ඨිය බරපතලකම ගැන කියලා දෙනවා නම් ඒකට වෙනම දේශනයක් යනවා. එනිසා ඒ සඳහා වැඩි උත්සාහයක් නොගෙන මොකක්ද සක්කාය දිට්ඨිය කොහොමද හටගන්නේ කියන එක ගැන තේරුම් කරලා දෙන්න. පින්වත්නි ඔබට මේ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ වදාළ උතුම් දේශනා ඇසුරින් මේ කාරණේ තේරුම් කරගන්න නම් මුලින්ම මා පෙන්වන්නා. උන්වහන්සේ මේ ආකාර 20 ගැන කොහොමද වදාළේ කියලා. එකක් තමයි රූපේ මුල් කරගත්තු ක්‍රම හතරක් තියෙනවා. රූපය කියන්නේ සතර මහා ධාතුන්ගෙන් හටගත්තු දේ. ඒ මුල් කරගත්තු ක්‍රම හතරක්. මොකක්ද? රූපං අත්තතෝ සමනුපස්සති. පළවෙනි එක රූපය මම කියලා දකිනවා. රූපවන්තං වා අත්තං රූපය මගේ අත්තනිවා රූපං රූපස්මින් වා අත්තං රූපය තුල මම ඉන්නවා මා තුල රූප තියෙනවා ඔය ආකාරයට මෙයා විමස දැන් රූප සතර මහා ධාතුන්ගෙන් හටගත්තු දේ ඔය තමයි සලකන දැක්මකින් තමයි දකින්නේ මේ පාලි වාක්‍යයක සර සිංහලට වහම පරිවර්තනය කරද්දී නොතේරුණාට ඉදිරියට අපි උදාහරණ උපමාත් එක්ක මේක තේරුම් ගමු. දැන් විදිහටම පින්වත්නි වේදනාව ගැන සංඥාව ගැන සංකාර ගැන විඥාන ගැන. වේදනාව මම වේදනාව මගේ වේදනාව තුළ මම ඉන්නවා මා තුළ වේදනාව තියෙනවා. මේ ඔහොම යනකොට රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහට අර හතර කෝණයෙන් බලන්න ගියාම අක්ෂරක් හතර 20යි. මෙන්න මේ 20 කෝණය තමයි කඩාගත යුත්තේ අපේ මේ ධර්මය අවබෝධ කරන මගට පැමිණෙන්න නම් මේ කෝණේ තියාගෙන කොච්චර මොන දේ කළත් වැඩක් වෙන්නේ නැහැ. සමහර විට පින්වත්නි ඔබට මේ දේශනාව එහෙම මෙහෙන් අහන්න ගියොතින් කෝණ වලින් ඒක සක්කාය දිට්ඨිය තුළ ඉඳලාමද මේකත් අහයි. ඒ නිසා ඊටාත්ම අවධානයෙන්ම මා මේ කියා දෙන කරුණු ටික ගන්න. මොකද සක්කාය දිට්ඨිය බැසගත්තු පිරිසක් සක්කාය දිට්ඨිය ගැන කතා කරන එක ලේසිද? ලේසි නෑ. يعني කේන්ති හීගෙනාට කේන්තිය තේරෙනවද? තේරෙනවා තේරෙනවා තමයි කේන්ති කියපුවම. නමුත් සිංහලෙන් බලලාට කේන්ති ගිය කෙනාට අපි පෙන්වන්න ගියොත් එහම ආට දැන් කේන්ති ගිහිල්ලා කියලා ආ මට කොහෙද කේන්ති කියන්නේ මම ඇත්ත කතා කරන්නේ. මෙච්චරේ මම කිව්වේ. මේක තමයි ඇත්ත කතාව. මේකේ දෙකෙන් එකක් අපි ඉවර කරගත යුතුයි කියන තැන ඉඳලා අරයා කියවන්නේ කේන්තියෙන්. නමුත් එයාට හිතෙනවා මම කේන්තියෙන් නෙමෙයි කතා කරන්නේ. මේක අසාධාරණයි. එතකොට කේන්තිය හඳුනා ගන්න කේන්තිය තුළ ඉඳලා අමාරුයි වගේ සක්කාය දිට්ඨිය තුළ ඉන්න කෙනෙක් සක්කාය දිට්ඨිය ගැන අඳුනා ගනිද්දී ටිකක් අමාරුයි. හැබැයි අමාරුයි කියන එකෙන් කියන්නේ බෑ කියන එක නෙමෙයි. පින්වත්නි ඔබට මම මේ කරුණ තේරුම් කරන්න පුංචි මැජික් එකක් කරනවා. මේක මැජික් කියන එක කියන්නේ මගේ හිතලා එකක් නෙමෙයි බුදුරජාණන් වහන්සේ වදාලා මේ පෙන්වා දෙන කරුණ මැජික් එකක් කියලා. බුදුරජාණන් වහන්සේ තියෙනවා පෙන්න පින්දුකම සූත්‍රය. ඔබ මෙහෙම කරන්න. දැන් මාසේ තියෙන ඔබට පේනවා අලංකාර මලක් නේද මේ මාවියස කියන මල් පොකුරේ තියෙන මල හොඳින් ගන්නට ඔබ හොඳට මේ මල දිහා බලන්න අනිත් තවත් දෙයක් ගන්න අතට ඒ මොකද්ද නෙළුම් මල් පොහොට්ටුව අපිට නම් එලුමල් පොට්ටේ මැජික් එක මම පස්සේ පෙන්නන්න. ඊට කලින් ඔබට මේ මලින් පුංචි මැජික් එකක් පෙන්නනවා. ඔබ හොඳට බලන්න දැන් මොකද්ද මේ මලට වෙන්නේ කියලා. හොඳට බලාගෙන ඉන්න ඔබට යම් කිසි දෙයක් දැන් පෙනේවි. මොකද්ද ඔබට මේ තේරෙන්නේ? කැරකෙනවා. හොඳයි. ඔය මල කැරකිච්ච වෙලාවේ මේ කොහොට්ටුවට මොකක්ද උනේ කියලා ඔබ දැක්කද? හ්ම්? දුන්නද මෙහෙම මගේ අතේ කොම? මොකද ඔබ දැක්කද මේ කොහොට්ටුවට මොකක්ද උනේ කියලා? එතකොට ඔබ තව මට හිතලා කියන්න මේ මල කැරකෙන මොහොතේ මම මගේ නාසයෙන් මොකක් හරි දෙයක් කළා ඔබ දැක්කද? දැක්කේ නෑ. ඒ කියන්නේ පින්වත්නි මේ මල දකින මොහොතේ මගේ නාසය ඔබේ ඇස් ඉස්සරහා තිබුණේ නැද්ද? තිබුණේ. මේ මල් පොහොට්ටුව ඔබේ ඇස් ඉස්සරහා නැද්ද? තියෙනවානේ. අපි මේ මල් පොකුරක් තියෙන ඉස්සරහා මේ පොකුර ඔබේ ඇස් ඉස්සරහා නැද්ද කියලා. ඒ සියල්ලම ඔබේ ඇස් ඉස්සරහා තියෙද්දි පින්වත්නි ඔබ දැනගත්තේ මේ මල පමණයි. කොහොමද මේ උනේ? සියල්ලක් අතරින් යම් දෙයක් විතරක් දැනගන්නේ කොහොමද? ඒකට තමයි විඥාණය කියලා කියන්නේ. විඥානේ විඥානාතීතිකෝ විඥානන්ති උච්චති. විශේෂයෙන් දැනගන්නවා කියන එකයි විඥාන කියන්නේ. එතන ඉන්න ධර්මයන් ඔබ සියලු දෙනාට වඩා මම විශේෂ අසුනක නෙවෙයි ඉන්නේ විශේෂ අසුනක. එතකොට වෙනමම වෙන්වෙච්ච අසුනක ඉන්න නිසා ඔබට කිසිම බයක් නැතුව කියත හැකි ස්වාමීන් වහන්සේ ඉන්නේ විශේෂ අසුනක. ඒ වගේ සියල්ල අතරින් වෙන් කරලා අපේ මල පමණක් දැනගත්තු නිසා මේ මොහොතේ ඒ මල දැනගැනීම විශේෂ දැනගැනීමද නැද්ද? විශේෂ දැනගැනීම. එතකොට ඒ වෙලාවේ මන විඥාණයෙන් දැනගනිද්දී ඒ දැන ගැනීමට කියපු පාළි වචනේ විඥාන කිව්වේ. දැන් එහෙනම් ඇහැයි රූපයයි දෙක එකතු කිරීමක් උනේ නැද්ද මේ විඥානය නිසා? ඇත්ත ඇහින් රූපේ දැනගත්තා. අන්නේ දැන ගැනීම තමයි එතන මේ විඥානය කියලා කිව්වේ. ඔබ බලන්න පින්වත්නි මෙතන මෙන්න මෙහෙම දෙයක් සිදු වෙනවා. අපි හිතමු මේ ධර්මශාලාව සම්පූර්ණයෙන් ඝන කළුවර මොහොතක් තියෙනවා. හරිම කළුවරයි මේ වෙලාවේ ධර්මශාලාව. එතකොට මේ කිසිම දෙයක් පේන්නේ නැති තරමටම කළුවරේ තියෙන මොහොතක් නම් මේ මොහොත මම දැන් ඉටිපන්දමක් දැල්ලුවොත් ගිනි කෝරක් ගහලා ඉටිපන්දමක් දැල්ලුවොත් ඔබට ඒක දැක්කට පස්සේ දැනගන්න පුළුවන්ද නැද්ද? කනුවරේ ඉටිපංගම තිබුණා. ගිනි පෙට්ටිය තිබුණා. ගිනි කූරු සහිත. ඔබ දැනගත්තද? දැනගත්තේ නෑ. ඒ කියන්නේ කනුවර වෙලාවේ මගේ අතේ ගිනි පෙට්ටියක් තිබුණා. ඉටිපංගමක් තිබුණා. ඔබ දන්නේ නැහැ. හැබැයි මම ඉතිපන්දම දැල්ලුවට පස්සේ ඔබ දන්නවා ස්වාමීන් වහන්සේ ළඟ ඉතිපන්දමකුත් තිබිලා ගිනි පෙට්ටියකුත් තිබිලා කියන එක දැන් ඔබ දන්නවා. දැන් ඉතිපන්දම ගැන ගිනි පෙට්ටිය ගැන ඔබ දැන් දන්නේ මොකක් හින්දාද? ආලෝකයක් එතන ලැබਿੱච්ච නිසාද නැද්ද? ආලෝකයක් ලැබਿੱච්ච නිසා. හොඳයි ආලෝකය ලැබෙන්න මොහොතකට කලින් ඉතිපන්දමක් තිබුණා ගිනි පෙට්ටියක් තිබුණා නමුත් ඔබ මේ දෙක තියෙන බව දන්නේ නැහැ. හොඳට හිතන්නේ. දන්නේ නැහැ නේද? නැහැ. ආලෝකයේ නැති නිසා ඉදිපන්දම ගැන දන්නේත් නැහැ. ගිනිපෙට්ටිය ගැන දන්නේ නැහැ. ආලෝකේ ලැබීමත් එක්කම ඔබ ඉදිපන්දම ගැන දන්නවා, ගිනිපෙට්ටිය ගැන දන්නවා. ඊට පස්සේ තමයි ආයම තියනවා කියලා දන්නේ. ඔබ හිතන්න මෙතනදී ඉදිපන්දම වගේ ඇස ගිනිපෙට්ටිය වගේ රූපය කියලා. ඇසයි රූපයයි කියන දෙකම තිබුණත් විඥානයේ නැමැති ආලෝකය. එතන ආලෝකය හැටියට අපි උපමා කරනවා විඥානයට. විඥානයේ නැමැති ආලෝකය හටගන්න අතුරු ඇස තිබුණත් රූප තිබුණත් ඒවා ගැන දන්නේවත් නැහැ. විඥානය හටගත්තට පස්සේ තමයි අපි දන්නේ ඇහැ ගැනත් රූපේ ගැන. එහෙම නේද? හොඳයි හිතන්න. ඒක මෙහෙම තේරුම් කරමු. මේ මල් පොහොට්ටුව ඔබට පේනකොට පින්වත්නි විඥානෙ හටගත්තොත් ඔබ දැනගන්නවා මල් පොහොට්ටුව. ඒ කියන්නේ විඥානෙ දැනගන්නවා මල් පොහොට්ටුව. මල් විඥානෙන්ද චක්කු විඥානෙ. ඇසේ විඥානෙන් ඔබ දැන් මේක දකිනවා. ඔබ මේක දැනගන්නවා. පින්වත්නි මල් පොහොට්ටුව දෙස් කරලා අපි බලන කෙනා හැටියට Taman කෙනෙක් වෙලා නැද්ද එතනදී? ඒ කියන්නේ බලන කෙනෙක් සහ බලන දෙයක් නැද්ද? මේ මං කොහොමද දැනගන්නේ? බලන කෙනෙක් ඉන්නවා බලන දෙයක් තියෙනවා. බලන දෙය කිව්වේ රූපේ බලන කෙනා කිව්වේ ඇස. එතකොට බලන කෙනත් බලන දෙයක් පවතිනවා හැටියට අපිට හිතෙන්නේ නැද්ද දැන්? මේ පොහොට්ටුව දැනගනිද්දී පවතිනවා කියලා අපිට හිතෙනවා. නමුත් මම ඔබට ඉස්සෙල්ලා කිව්වා මේ මල කරකවන වෙලාවේ මගේ අතේ මම මේ මේ විදිහට මල තියාගෙන හිටිය මල් පොහොට්ටුව අනිත් අතේ හැබැයි ඔබේ මල් පොහොට්ටුව දැනගත්තේ නැහැ. මොකද හේතුව විඥාණයෙන් ඔබ දැනගත්තේ මේ කැරකෙන පිපිච්ච මල විතරයි. අන්නේදී මොකද උනේ? විඥානයේ නැමැති ආලෝකය හටගත්තම ඇතමෙති ඉදිපන්දමේ මනස නැමැති රූපේ නැමැති ගිහිපෙට්ටියක් දෙකේ උපකාරයෙන් ලැබිච්ච ආලෝකය නිසා ගිහිපෙට්ටිය ගැන දැනගත්තා ඉදිපන්දම ගැන දැනගත්තා ඒ ආලෝකේ දැල්වෙන්න කලින් ඉදිපන්දම තිබ්බ දන්නේත් නැහැ ගිහිපෙට්ටිය තිබුණා දන්නේ දැක්කේ ආලෝකේ නිකන්. ඒ වගේ පින්වත්නි මේ පොට්ටුව ගැන හිතන්න මල තිබුණා දන්නේත් නැහැ ඇහැ තිබුණා දන්නේත් නැහැ. මොකද හේතුව විඥානය හටගත්තේ නැති නිසා. නාසය ස්වාමීන් වහන්සේගේ මුහුණ මෙතන තිබුණා ඒ මුහුණ ගැනවත් ඔබ දැනගත්තේ නැහැ මල් මල දැනගන්න මොහොතේ. නේද? මල පමණක් ඔබ අවධානයෙන් දැනගත්තා මුහුණ ගැනවත් දන්නේ නැහැ මුහුණේ මොකක්ද උනේ කියලා. ඒ වෙලාව hina වුණාද, රැව්වද, මිස්සුවද මොකද දන්නේ නැහැ. ඇයි අර මල කැරකෙන මොහොතේ මල පමණයි දැනගත්තේ. එනවා හිතකොට ඇහැක් හැටියට මේ මුහුණ අභියස තිබිලා ඇහැට රූපයක් හැටියට මුහුණක් තිබිලා දැනගත්තේ නැහැ. ඇයි හේතුව? විඥාන හටගත්තේ නැති නිසා. එහෙනම් තේරෙන්නේ නැද්ද? ආලෝකය තිබ්බොත් තමයි අර කලවරේ තියෙච්ච ඉටිපන්දම ගිනි පෙට්ටියක් ගැන දැනගත්තේ. නැත්තම් දන්නේවත් නැහැ. එහෙනම් පින්වත්නි බලන මමෙක් ඉඳීද විඥානයක් හට නොගන්නට විඥානයක් හට නොගත්තා නම් බලන මමෙක් ඒ කියන්නේ බලන්න හැක් කිසිම කතාවක් නැහැ. බලන දෙයක් ගැන එතන ඇති වෙන්නේ නැහැ. දෙයක් සහ මමෙක් කියන දෙක ඔතන හැදුනේ විඥානය හටගත්තු නිසාමද නැද්ද? විඥානය හටගත්තු නිසාමයි. ඔබ දැන් විමසන්න පින්වත්නි විඥාන නැමැති ආලෝකේ දැල්වෙච්ච ගමන් එතනින් එහාට තමයි ගිනි පෙට්ටිය ගැන හැඟීමකුත් ඉතිපන්දමක් ගැන හැඟීමකුත් තියෙන්නේ. අන්න ඒ වගේ විඥාන හටගත්තට පස්සේ ඇහැ සහ රූපය කියන දෙකක් අපි එකතු කරගෙන බැලීමක් කියලා දෙයක් කළා. අහන කොටත් එහෙමයි. අසන්නෙක් සහ අසන දෙයක් තියනවද නේද? ශබ්දයක් ඇහුණද? දැන් ඔබ හිතන්න පුතා ක්‍රිකට් මැච් එකක් බල බල ඉන්නකොට අම්මා කුස්සියේ ඉඳලා කෑ ගහනවා පුතා පුතා කියලා. මේ කොල්ලට ඇහෙන්නේ නැහැ. ඒ හේතුව මේ දරුවා අර මැච් එකට තමයි සම්පූර්ණ කණේ අවධානය. දැන් ඒක අහගෙන ඉන්නවා. අම්මා ළඟට ඇවිල්ලා කන මෙරිකලා අහනවා මම මෙච්චර වෙලා කතා කරන්නේ නැද්ද? ඈ නෑ නිච්චල. ඒතර යාට කන ආවියස શબ્ද තිබුණා දැනගත්තේ නෑ. ඇයි දැනගත්තේ නැත්තේ? විඥානය හටගත්තේ නැති නිසා. විඥානය හටගත්තේ මොකකටද? මැච් එක නම් වූ શબ્දෙට. එතකොට එතෙන්දි පින්වත්නි මැච් එක නම් වූ શબ્දෙකුත් එය අසන්නෙකුත් ඇතිකලේ මැද්දට පැන්න විඥාන නෙමෙයිද? මැද්දට පැන්න විඥාන. අම්මාගේ ශබ්දය නැමැති දෙයක්. ඒ දේ සහ ඒ අම්මාගේ ශබ්දය ඇසීම නැමැති කනක් කියන දෙක. අම්මාගේ ශබ්දය අසන්නෙක් එතන හිටියෙත් නෑ. අම්මාගේ ශබ්දයක් ඇසීමට දෙයක් හැටියට තිබුණේ නෑ. ඇයි හේතුව? විඥාන හටගත්තේ නැති නිසා. එහෙනම් පින්වත්නි ඔබ ජීවත් වෙන සෑම මොහොතකම ඇහෙන් වුණත් කනෙන් වුණත් කොහෙන් වුණත් විඥානේ හටගත්තොත් විතරයි මේ මමෙක් ගැන හැඟීමක් එන්නේ. මට පේන දේවල් මට ඇහෙන දේවල් ගැන හැඟීමක් කියන විඥානේ හටගත්තොත් විතරයි. දැන් අපි බලමු මේ විඥානය ගැන චුට්ටක් විමසමු. ඔබට මම පුංචි දැනගත යුතු කරුණක් දැන් සකස් කරනවා හොඳට බලන්න මේ මල දිහා එකවරක් මේ මල හොඳට මතකෙට ගන්න දැන් ඔබට පේනවා මල දැන් මේ ඇහෙන් දැනගත්තු ඇසේ විඥාණයෙන් දැනගත්තු මේ මලේ රූපය නැවතත් ඇහෙන් බලන්න පුළුවන්ද? මේ මොහොතේ හටගත්තා වූ ඇසේ විඥාණය නැවතත් ගත හැකිද? ඔබට ගත හැකි දාය ඔබට තියෙන ධනෙ වියදම් කරලා හරි බලය පාවිච්චි කරලා හරි කුලයෙන් හරි මොන විදිහින් හරි ඔබට දැනගත්තා වූ දේ නැවත ගත හැකිද නැවත ගන්න බෑ නැවත ගන්නවා කියලා අපි ඕනම් කරන්නේ මොකද්ද ආයෙත් මල අරගෙන බලන එක හැබැයි අර ඇතෙන් දැනගත්තු ඇසේ විඥානේ ආයෙත් හටගන්නේ නෑ. ඒක අපිට කියන්නෙත් නැතුව හටගත්තා. අපිට කියන්නෙත් නැතුව නැති වුණා. නමුත් ඔබට ඒක ගන්න පුළුවන්ද? ගන්න බෑ. පින්වත්නි, ඔක හරියට මේ වගේ. ඔබ හිතන්න මේ මල අපි ගෙනිනවා කණ්ණාඩියක් ළඟට. මේ වටාපත ඔබ හිතන්නකො කණ්ණාඩියක් කියලා. මේ කණ්ණාඩි අභියසට මේ මල ගෙනහවම මේ මලේ ඡායාවක් කණ්ණාඩියට ලැබෙයිද නැද්ද? ලැබෙනවා. දැන් මේ ඡායාව කාටද අයිති? මලට අයිතිද කණ්ණාඩියට අයිතිද? අපි හිතමු කණ්ණාඩියට අයිති කියලා. කණ්ණාඩියට ඒ ඡායාව අයිති නම් මල අයින් කළා කණ්ණාඩියට පුළුවන් වෙනවනේ මම තවුට්ටක් වෙලා ඒ ඡායාව තියාගන්නවා. පුළුවන් දෙහිම කරන්න කරන්න බෑ. ඡායාව කණ්ණාඩියට අයිති නම් ඕන්නම් ඡායාව මේ කණ්ණාඩියට පුළුවන් වෙන්න ඕනේ හා මම මලත් එක්ක තරහයි මට එපා වෙයි ඡායාව දැන් කියලා මල මෙහෙම තීරගේ කන්නඩියට පුළුවන් වෙනුන ඡායාව නොලබා ඉන්න. එහෙම වෙයිද? වෙන්නේ නැහැ. එහෙනම් ඡායාව කන්නඩියටයි තියෙන්නේ නැහැ. ඊට පස්සේ අපි හිතමු ඡායාව මලටයි තියෙන්නේ. මලටයි තියෙන්නේ නැහැ. මලටයි තියෙනා මලට පුළුවන් වෙන්න ඕනේ මම මේ වෙලාවේ ඡායාව දෙන්නේ නැහැ කන්නඩියට. පුළුවන් ද මලට එහෙම කරන්න? බැහැ. මම ගියත් ඡායාව කණ්ණාඩිය තුලට යක් වෙලා තියන්න ඕනේ මම. පුළුවන් නම් මලට එහෙම කරන්න. එහෙනම් ඡායාව මලටයි තිත් නෑ කණ්ණාඩියටයි තිත් නෑ. බලන අපිටයි තිද එහෙනම්. අපිටයි තිත් නෑ. අපිටයි තිනම් එහෙනම් මලයින් වුණත් අපිට පුළුවන් වෙනවනේ කණ්ණාඩිය තුල තව ටිකක් වෙලා ඡායාව පවත්වා ගන්න. ඒ ඡායාව මනටයි තිත් නෑ, කන්නඩිටයි තිත් නෑ, බලන අපිටයි තිත් නෑ. හොඳයි කියන්නේ නම් කාටද අයිති ඒ ඡායාව? කාටවත්මයිති නෑ. හේතුවක් නිසා ඒ ඡායාව හටගත්තා. හේතුව නැති වෙනකොට ඒ ඡායාව නැති වෙනවා. අපි සරලව මෙහෙම හිතමු. කන්නඩිය අභියසට මලගෙන આવොත් එක්ක මල අභියසට කන්නඩිය ගෙනාවොත් ඡායාව වැටේ. මල කන්නඩිය අභියසින් අයින් කළොත් එක කන්නඩිය මල අභියසින් අයින් කරොත් ඡායාව නැවතත් නැති වෙනවා. හේතුව නැති වෙද්දී ඡායාව නැති වෙනවා කියන එක වෙනස් කරන්න මලටත් බෑ කන්නඩියටත් බෑ බලන අපිටත් බෑ. කිසිවෙකුට අයිති නැති ඡායාව හේතුව නිසාම හටගත්ත හේතු නැති වෙදි නැති වුණා කියන එක පුංචි ළමයෙකුට තේරෙන්නේ නැද්ද? තේරෙනවා. පින්වත්නි මේ විඥානයත් ඒ වගේ. ඔබට මේ පොහොට්ටුව පෙන්නකොට ඔය හටගන්නා වූ චක්කු විඥාන, බොය විඥාණයෙන් දැනගන්නා වූ දේ දැන් මම මේ පොහොට්ටුව අයින් කළාට පස්සේ තවදුරටත් ඒ විඥානේ පවතිනවද? පවතින්නේ නැහැ. ඒ විඥාණයෙන් දැනගත්තු දැනගැනිල්ල හේතු නිසා හටගත්ත හේතු නැති වුනහම නැති වුණා. ඒ විඥාණය අපි කාටවත් අයිති නෑ. අයිත නම් ඉතින් තවද දුරටත් අපිට බල බල ඉන්න පුළුවන් වෙන එක. නේද? බෑ පවත්වන්න. එතකොට ඔබ කියන්නේ විඥානය ඔබේද? විඥානය ඔබට ඕන ඕන විදිහට පවත්වන්න පුළුවන්ද? එහෙනම් මේ දැක්කේ මම ඔබද? ඔබ දැක්කනම් දැකීම ඔබ නම් ඔබට පුළුවන් වෙන්න බෑ ඔබේ දේ ඔබට ඕන වෙලාවට තියාගන්න. දැකීම ඔබද? දැකීම ඔබ නෙමෙයි. දැකීම ඔබේද? දැකීම ඔබෙත් නෙමෙයි. ඔබ ඉන්නේ දැකීම තුළ හෝ දැකීම ඔබ තුළද? එහෙම තියනවා නම් ඔබට ඕන විදිහට හසුරත හැකි. එතකොට පින්වත්නි විඥාණයෙන් දැනගත්තේ සතර මහා ධාතුන්ගෙන් හටගත්තු මල. ඒ සතර මහා ධාතුන්ගෙන් හටගත්තු දේ අපිට ඕන විදිහට හසුරව ගන්න බැහැ. මොකද ධාතු බිඳෙනකොට ඒ සතර මහා ධාතුන් හටගත්තු දේ බිඳිලා යන නිසා ස්පර්ශ වෙනස් වෙනවා දැන් විඥාන වෙනස් වෙච්ච ගමන් විඥානෙ හටගත්ත තැන ඇහැකුයි රූපෙකුයි තියෙනවනේ ඒසේ විඥානෙ හටගත්ත තැන ඒතර කර්ම තුනක් ඔය කර්ම තුනේ එකතුවට තමයි ස්පර්ශය කියලා කියන්නේ ස්පර්ශය කියලා කියන්නේ ඇහත් රූපෙත් විඥානෙත් කියන තුනේ එකතුවට කියන තනි නම දැන් විඥානෙ හටගත්තු ගමන් මේ මල දකිද්දී ස්පර්ශ හටාරන්නේ නැද්ද? ඇයි ඇහැයි රූපේ විඥානි තුනම එකට එකතු වෙලා. පස්සපච්ච වේදනා. ස්පර්ශ නිසා ඔන්න වේදනාවක් එනවා. මම හිතනවා මේ මල දකිද්දී ඔබට ඇතිවේ හොඳ සැප වේදනාවක්. මේක මේ පොහොට්ටු පුප්පලා තිබ්බනම් තවත් ඊට වඩා හොඳ සැප වේදනාවක් ඇති වෙයි. එතන පින්වත්නි ඇසේ විඥාණයෙන් දැනගන්න මේ මල ටිකක් නාසයට ලං කරනකොට නාසයේ විඥාණයනොත් දැනගන්නවා. හබල බැලුවොත් දිවේ විඥානනුත් රසයක් දැනගනී. අල්ලනකොට කය විඥානනුත් පහස දැනගන්නවා. මේ ගැන හිතුණත් මනසේ විඥානෙට සිහි වෙලා එනවා. ඔය කොයි විඥානෙනු දැනගත්තේ මේ සතර මහා ධාතුන් යටගත් රූපෙනේ. එතකොට පින්වත්නි ඒ රූපයේ ඡායාවක් පමණක් බවට පත් වෙලා නැද්ද අපේ මනස තුළ ඡායාවක් පමණක් බවට පත් වෙනවා ඔබ බලන්න තමා තුළින් මේක එහෙනම් මේ ලෝකේ සමායයි සලකන රූපත් සමාගෙන් බාහිරයි සලකන රූපත් සියල්ලම Tamanට ඕන විදිහට හසුරවන්න පුළුවන්ද? ඇයි බැරි? කොයි රූපෙත් දැනගන්නේ විඥාණයෙන් නිසා. අපි කියන්නම් කොයි රූපෙත් දැනගන්නේ විඥාණයෙන්. සමායයි සලකන කය ගැන ඔබ හිතනවා. මට ඕන විදිහට මේ කය ටිකක් හරි හසුරගන්න බැරියයි. සුදු නැතිනම් කල් කරගන්න හරි බැරියයි. කඩු කරපු කොණ්ඩෙත් ඔබ දැක්කේ ඇසේ විඥාණයෙන් නෙමෙයිද? ඒ විඥාණය නිත්‍යද? එහෙනම් ඒ විඥාණය ඔබේද? ඔබ පින්වත්නි කෙස් ගැන විමසන්න කලින්, ලොම් ගැන විමසන්න කලින්, නේපොතු දස්සම් මස් නහර ඇට ඇට මිදුළු වකුගඩු ආදී ගැන විමසන්න කලින්, ඒවයි අනිත්‍ය දකින්න කලින් ඔක්කොටම කලින් ඒවා දකින විඥාණය අනිත්‍ය දැකලා ඉන්නවා. එහෙම කියන්නේ මම කෙත්ලොම් නියද සම්මස් නහර ඇට ඇට මිදුළු අනිත්‍යයි පිළිකුල් ධාතුයි කියලා ඔබ විමසන්නේ නැති. ඒකයිති සතිපට්ඨානයට. සතර සතිපට්ඨානේ අයිති සම්මා සතියට. සම්මා සතිය කියන්නේ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගේ ප්‍රබලය නෙමෙයි. සම්මා සතිය කියලා කියන්නේ ඇති කෙනෙක් වගේ නම් සම්මා සංකල්පයේ සිට සම්මා සමාධි දක්වා හත් දෙනා නැමති වුණා. රජු කවුද? සම්මා දිට්ඨි. එතකොට පින්වත්නි සම්මා දිට්ඨි කියන රජුත් එක්ක සම්මා සංකල්ප ආදී ඇමතිවරු ටික ඉන්නකොට සම්මා දිට්ඨි රජුට සටන් කරන්න දැන් අපේ ලෝකේ ඉන්නවා සක්කාය දිට්ඨි කියලා රජෙක්. සක්කාය දිට්ඨි කියන රජු තමයි මේ ආත්ම සංකල්පය. ඒ ආත්ම සංකල්පයත් එක්ක ඔබ සටන් කරන්න සම්මා දිට්ඨි රජුවමයි යවන්න ඕනේ. ඔබ සම්මා දිට්ඨි රජු යැවුවේ නැත්නම් අපිට ඔබ සම්මා සතිය වුණා. ඒ කියන්නේ ඔබ සක්කාය දිට්ඨිය දුරු කිරීම සඳහා මම නෙමෙයි කියලා දැකීම සඳහා සම්මා දිට්ඨියෙන් තොරව සතිපට්ඨානෙ වඩමු. එතකොට මොකද වෙන්නේ? මේකේ පිළිකුල් මේවා ධාතු මේවා අනිත්‍යයි මේවා මම නෙමෙයි මේවා මගේ නෙමෙයි මේවා පස් වෙනවා කියමින් ඔබ විමසයි. හැබැයි ඔබ හිම විමස විමසා කොච්චර මම නෙමෙයි මගේ නෙමෙයි කිව්වත් ඉන්නේ මගේ දෙයක් තියාගෙන. ඇයි හේතුව දකින්නේ මමනේ. මේ නියපොත්ත පිළිකුල් බව ඇත්තයි. නියපොල් නියපොත්ත ධාතුන්ගෙන් හටගත් අනිත්‍ය දෙයක් බව ඇත්තයි. හැබැයි මේ නියපොත දකින්නේ මමනේ. දකින්න දෙයකුත් තියෙනවා. දකින්න මමෙකුත් ඉන්නවා. ඔය දකින්න මමත් දකින්න දෙයක් කියන ඉතිබන්දමයි ගිනි පෙට්ටියේ මේ අරලෝකෙම නැති විඥානෙ නිසා නේද කියන එක දන්නේ නැතුව ඔබ දෙයක් කරගෙන මේ නියපොත්ත ගැන අනිත්‍ය වශයෙන් විමසුවත් මම කියන සංකල්පය නැති වෙයිද? නැහැ. එතකොට වෙන්නේ මේකයි. මම ඉන්නවා ඒ මම නෙමෙයි මේ කය. මගේ දෙයක් මගේ දෙයක් තියෙනවා ඒ මගේ දෙය නෙමෙයි මේ නියපොත්ත. අන්න එතෙන්ද ඔබ වැහැගෙන තියෙන්නේ. ඔබට තේරුම් ගන්න මම උපමාවක් කියන්නම්. ඔබ හිතන්න පින්වත්නි ඔබ කොහේ උත්සවයකට ගිහලා ඔබට ඒ උත්සවයේ පහු පසු දවසක ඡාය රූප ටික ලැබෙනවා. ඡාය රූප ටික අරගෙන ඔබ හොඳට විමසනවා ඡාය රූප දිහා. බලනකොට අපි ඡාය රූප ටික පෙරලගෙන පෙරලගෙන යන්නේ කාව හොයමින්ද? මම කෝ කියලානේ. දැන් මම හොය හොය යනකොට එක ඡාය රූපයක් හබන ටිකක් පැත්තට ඉන්නවා මං වගේම මමමයි කියන හිතලා ඒක හොඳට අරගෙන බලනවා බලනකොට මම නෙමෙයි ඉතින් මම නෙමෙයි පැත්තකින් තියෙනවා මම නෙමෙයිනේ. දැන් ඔබ මම නෙමෙයි කියලා පැත්තකින් දාන්න තරම් අත්හැරීමක් හදාගත්තට මම කියන සෙවිල්ලෙන් නිදහස්ද? නෑ. මම නෙමෙයි කියලා පැත්තකට දැම්මට මම තාම Taman තුළ ජීවත් වෙනවා. ඔබ මේ කය අනිත්‍යයි ධාතුයි කියලා කොච්චර විමසුවත් සතිපට්ඨාන වැඩුවත් සම්මාදිට්ඨිය නැත්තම් මේ විඥාන ගැන උපාදානස්කන්ධ ගැන අනිත්‍ය වෙන හැටි දන්නේ නැත්තම් මේ ආත්මයක් නෙමෙයි මොහොතේ මොහොත පටිච්චසමුප්පන්නව සකස් වෙන දෙයක් කියලා දන්නේ නැත්නම් ඔබ විමසන්නේ මම දකින කය ගැන මම දකින කෙස් අනිත්‍ය මම දකින ලොම් අනිත්‍ය මම දකින දත් අනිත්‍ය මට පේන සම අනිත්‍ය එතකොට දකින්න සමකුත් දකිනා මමෙකුත් තියාගෙනයි ඔබ මේ සියල්ල කරන්නේ නේද? මෙන්න මේ යථාර්ථය දැනගත්තොත් ඔබ සක්කාය දිට්ඨිය විඳගන්න ඔබට මේක ප්‍රමාණවත් වෙනවා. බුදුරජාණන් වහන්සේ වදාලා මේ ශෝක පරිදේව කරන්නේ එතනයි. දැන් එතකොට අපි එදම කවුරු හරි කෙනෙක් අපිට රැව්වා. දැන් රවණ රූපේ බලන ඇස බලන්නේ සහ බලන්න දෙයක් කියන දෙකක් ඇතුළේ විඥාන හැටගත්තු නිසා නෙමෙයිද? විඥාන හැටගත්තු නිසා. අපි හිතමු සුනිමල් කියලා එක්කෙනෙක් මට රවාගෙන යනවා. එතනම ඉන්න සම්පත් කියලා එක්කෙනෙක්. මම මේ වෙලාවේ සම්පත් එක්ක hina වෙනවා. සම්පත් මාත් එක්ක බොහොම සුහදයි. මං සම්පත් එක්ක hina වෙන වෙලාවේ සුනිමල් මට රවාගෙන යනවා. ඔය දෙකම එක මොහොතේ වෙනවා. මම විඥාණයෙන් දැනගත්තේ සම්පත් මාත් එක්ක hina වෙන එක. සුනිමල් මට රැව්වා එතකොට එතන මට බලන්න දෙයක් හැටියට කරගන්න රූපෙකුත් තියෙනවා බලන්නෙක් හැටියට ඕනනම් ඇහැකුත් ළඟ තිබුණා. ඇහැ තිබ්බත් රූපෙ තිබ්බත් දැනගත්තේ නෑ. ඇයි දැනගත්තේ නෑ? සුනිමල් රවණේක මුල් කරගෙන විඥානේ හටගත්තේ නෑ මං මේ වෙලාවේ සම්පත් එක hina වෙගෙන හිටියේ. ඉතින් එතකොට පින්වත්නි විඥානේ හට ගැනීම නිසාම නෙමෙයිද රවණා දෙයක් ලැබීම දැක්ක මමත් කියන දෙක හටගත්තේ. විඥාණය හටගත්ත නිසා. ඒතර විඥාණය අනිත්‍යයි කියලා ඔබ දැනගත්තා නම් කොච්චර රවරව ගියත් සුනිමල් ඔබට ගැටලුවක් වෙයිද? වෙන්නේ නැහැ. ඒකයි කිව්වේ බාහිරින් ඉසවුලක් එයි. දැන් රවණෙක් ඉසවුලක්. හැබැයි ඔබ මේ විඥාණය අනිත්‍ය ස්වභාවය අවබෝධ කරලා තිබ්බනම් ඔබට කිසිම විටක පින්වත්නි තවත් තුලක් ඇනෙන්නේ නැහැ මානසිකව. අයියෝ සුනිමල් රවන් ගියානේ කියලා ඔබ හිත හිත යන්නේ නැහැ. ඇයි හේතුව ඔබ දන්නවා දැක්ක විඥානේ පෙතනින් අනිත්‍යයි. ආයේ විඥානේ ගන්න බෑ. ආයෙත් උන්නම් එයා ඇවිල්ලා රවන් ගියොත් නැවතත් විඥානය. මේක මොහොතින් මොහොත සකස් වෙන පටිච්ච සමුප්පන්න දෙයක් බව ඔබ විඥානයේ ස්වභාවය තේරුම් ගත්තොත් එදාට මේ සක්කාය දිට්ඨිය මිදෙන්න පුළුවන්. ඒ බුදුරජාණන් වහන්සේ වදාළ මේ රූප වේදනා සංඥා සංකාර විඥාන සියල්ලම ගත්තට පස්සේ මට විඥාන විතරයි වැඩිපුර කතා කරන්න පුළුවන් වුණේ මොකද හේතුව මේ අතිශයින්ම වටිනා දීර්ඝ සාකච්ඡා කළ යුතු දේශමක් නිසා ඔබට මේ විඥානෙ මුල් කරලා මම උපමා කළේ දෙතුම තේරුම් ගන්න විඥානස්ස සේව භික්කවේ අනිච්චතං විදිත්වා විපරිණාම විරාග නිරෝධං පුබ්බේච්ඡේව විඥානං ඒතරහිත සබ්බං විඥාන අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මන්ති යම් කෙනෙක් මේ විඥානේ අනිත් වෙලා යනකොට යනිත්‍ය විඥානය අනිත්‍ය වෙච්ච හැටි පුබ්බේච්ඡේව විඥානං ඒතරහිත සබ්බං විඥාන අතීතේ හටගත්තු විඥානත් වර්තමානයේ හටගන්නා වූ විඥානත් සියල්ල අනිත්‍ය වෙච්ච බව පැහැදිලිවම තේරෙනවා. ඉතින් අනාගතයේදී කරත් එච්චරමද නැද්ද? එච්චරමයි. ඉතින් ඕක හරියට තේරුම් ගත්ත කෙනාට ඒව මේසං යථා භූතං සම්පඤ්ඤාය පස්සතු. ඕක සම්‍යක් නුවණින් දකින්න පුළුවන්. සම්‍යක් නුවණේ සම්මා දිට්ඨියමයි. ඒ සම්මා දිට්ඨිය නුවණින් ඔබට මේක තේරුම් ගන්න පුළුවන් නම් පින්වත්නි යෝසෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසා තේ පහියන්ති ඔබ තුල ශෝක වැළපී හැඬුම් වැළපුම් සෝසුසුන් වලින් කියලා නැති වෙලා යනවා කියලා එතකොට බලන්න මේ ජීවිතය තුළ අපි ශෝක කරන වැළපෙන එකට ස්ථෑහෙන වගකීම දරන්න ඕනේ වගකීම් යුත්තා සක්කාය දිට්ඨිය. සක්කාය දිට්ඨිය විසින්මයි අපි තුළ මේ දුක වැඩි කරලා තියෙන්නේ. ඒ නිසා පින්වත්නි ඔබට මේ සක්කාය දිට්ඨිය දුරු කරගන්න හැකි නම් ඔබටත් පුළුවන්. අර බිම්බිසාර රජතුමා අච්චර දරුණු මොහොතක බාහිරින් දැනගන්නා උදේ අවියස එතුමා විමසපු විදිහට විමසන්නේ. සියලු දැන ගැනීම මේ දුක කියලා ඇති වෙන්නේ පින්වත්නි හය දැනගින්නේ. එක්ක ඔබට ශෝක පරිදේව දුක් දුම්නසේ පිනිච්ච දෙයක් නිසා. ඒ විඥාණයෙන් තමයි දැක්කේ. එක්ක ඔබට දුක් දුම්නසේ කනට ඇහිච්ච දෙයක් නිසා. ඒ කනේ විඥාණය. එක්ක ඔබට දුක් දුම්නසේ නහයට දැනෙච්ච දෙයක් නිසා. ඒත් නාසයේ විඥාණය. එක්ක ඔබට දුක් දුම්නසේ දිවට දැනෙච්ච දෙයක් නිසා. ඒ දිවි විඥාණය. එක්ක ඔබට දුක් දුම්නසේ කයට දැනෙච්ච පහසක් නිසා. ඒ විඥාණය. එක්ක ඔබට දුක් දුන්නාසේ මනසට හිතිච්ච දෙයක් නිසා ඒත් විඥානය. ඒතර විඥානීය ස්වභාවය ওই විදිහට ආත්මයක් කොට නොගන්නා තාක්ෂයට දුකක් නැහැ. දැන් අපි මේක දැක්කේ මම මටයි ලැබුවේ මගේ ඒ යාළුවා ආදී මම මගේ කියන කතා ටික ඔක්කොම ගත්ත මේ අභ්‍යන්තරයේ පටිච්ච සමුප්පන්න සකස් වෙන දෙයකට එතන පින්වත්නි ඔන්න ඔය සකස් වීම ඔබට තේරුම් ගත හැකි නම් මෙතන මම කියලා ගන්න දෙයක් නැහැ කියලා එදාට ඔබ නිදහස් වෙනවා. මේක නිකන් ඔබට මම තේරුම් ගන්න කියන්න මේ ඇහැ එක කඹයක් නම් රූපේ තවත් කඹයක් නම් මේ කඹ දෙක කැරගෙන්නේ පින්වත්නි එකම වේගෙන් එකම පැත්තට ඇඹරෙන්නේ නැහැ. මෙහෙම එකම වේගෙන් එකම පැත්තට කඹ දෙක කැරකෙනවා. මැද්දෙන් පොල්ලක් දැම්මොත් එහෙනම් මොකද වෙන්නේ? එතනින් එහාට කඹ දෙක ඇඹරෙනවා. මේකයි රූපයයි කියන දෙක ඇඹරෙන්නේ නැතුව කරගෙනවා සක්කාය දිට්ඨිය කියන පොල්ල මැද්දෙන් දාගන්න නිසා තමයි ඇඹරෙන්නේ. ඒක අපි දැක්ක පහුගිය දවස්වල කලයි ශබ්දයයි කියන කබ දෙක ගැන කතා කරොත් එක්තරා දුවේකට විදුහල් ප්‍රතිතුමාගෙන් දුන් අහන්න ලැබුණා පිරිසක් ඉස්සරහා Facebook නිසා. ඒකට කනයි ශබ්දයයි කියන කබ දෙක මැද්දට සක්කාය දිට්ඨිය නැමැති පොල්ල වැටුණා. වැටුණාට පස්සේ ඇඹුරුන් නැද්ද? ඇඹරිලාම ගියානේ. මේ විදිහට පින්වත්නේ මේ ලෝකේ අඹර ගත්තු තාක් අඹරගෙන තියෙන්නේ මේ පොල්ල නැමැති සක්කාය දිට්ඨිය තියෙන නිසා. ඒ නිසා මේ සක්කාය දිට්ඨිය නැමැති පොල්ල ඔබට ගලව ගත හැකි නම් ඔබ සියලු දෙනා සම්මා දිට්ඨියට ඇවිල්ලා ඇඹරෙන්නේ නැති විදිහට සැනසීමෙන් සතුටින් ජීවිතය ගෙවයි. බුදුරජාණන් වහන්සේ මේ දේශනාවේදී වදාළා. අර විදිහට කටයුතු කරන කෙනා සුඛං විහෙරති උන්වහන්සේ වදාළ සැපසේ වාසය කරනයි කියුවා. තමාට තමා පිහිටක් කරගන්න කියලා කිව්වේ ඇයි ධර්මයේ පිහිටක් කරගන්න කිව්වේ මේ ධර්මයේ තාමත් අපිට තියෙනවා පින්වත්. මේ යථාර්ථය ඔය විඥානය කියන ඔබට මේ මල් පොහොට්ටු අරගෙන පෙන්වලා දුන්නු යථාර්ථය මම කිව්වත් නැතත් මේ ලෝකේ තියෙනවා. බුදුරජාණන් වහන්සේ පෙන්වලා දුන්නත් නැතත් මේ යථාර්ථය ලෝකේ තියෙනවා. හැමදාමත් ලෝකේ තියෙන දේ. ඒ නිසා පින්වත්නි මේ ලෝකයේ තියෙන යථාර්ථය දැන් අපිට මතුවෙන මොහොතේ අපි මේ ධර්මයේ පිහිට කරගෙන දූපතක් කරගෙන තමා තුළින්ම මේක විමසමින් උත්සාහ ගන්න තේරුම් ගමු. අපි තේරුම් ගන්න උත්සාහ ගමු. දෙකම කරමු. හැම දිනකටම ආශිර්වාද කරනවා. අද කන්නඩියට අයිතිත් නැති, මලට අයිතිත් නැති, බලන කෙනාට අයිතිත් නැති ඡායාව වගේ කාටවත් අයිති නැති හේතු නිසා සකස් වෙලා හේතු නැති වෙදි නැති වෙලා යන මේ විඥානෙත් එක්ක අඩදඹර සියල්ල නැති වෙන ආකාරයට සෝසුසුම් සියල්ල නැති වෙන ආකාරයට අපි සියලු දෙනා තුළම පවතින මේ අඳුරු සක්කාය දිට්ඨිය නැමැති බරපතල අගාධයෙන් මිදෙන්නට සක්කාය දිට්ඨිය නැමැති ඒ සූර්යා ලෝකයේ සක්කාය සම්මා දිට්ඨිය නැමැති සූර්යා ලෝකයේ බුදුරජාණන් වහන්සේ සම්මා දිට්ඨියට වදාළ අරුණාලෝකය කියලා. සූර්යා නැගෙනහිර අහසෙන් උදා වෙනකොට අර ලාභ තැවිලි පාට ආලෝකයක් එනවා. අන්නේ වගේ කෝ යම්කිසි කෙනෙක් තුළ සම්මා දිට්ඨිය ඇති වේගෙන නම් ඒ කියන්නේ ස්ථිරයි ඉර උදා වෙනවා කියලා අරුණ නැගෙනවා නම් මේ කියා දෙන කාරණාවත් ඔබ තුළ සම්මා දිට්ඨිය ඇති කරගන්න උත්සාහ ගන්නවා නම් ඔබේ ලෝකෙට හිරු පායනවා කියන එක ස්ථිරයි පින්වත්නි මේ තමයි අරුණාලෝකය. ඔබ සියලු දෙනාටම ඒ අරුණාලෝකය උදා වේවා. හැම දිනාටම පෙරවන්ගේ ආශිර්වාදයෙන් වේවා. සාදු සාදු සාදු. අද අපි ඉතාමත්ම සැදැහැසිතින් ධර්ම දේශනාව පවත්වන්නට යෙදුනේ කොළඹ හත බෞද්ධාලෝක මාවතේ ශ්‍රී කල්යාණ ධර්ම ආශ්‍රමයේ තුල අපේ පූජනීය මිරිහානේ නන්ද ලොකු ස්වාමීන් වහන්සේගේ පූර්ණ අනුශාසකත්වය යටතේ මේ පවත්වපු වැඩසටහන තුළින් අපි රැස් කරගත්තු සෑම පිනක්ම පින් කැමති දෙවියෝ සතුටින් අනුමෝදන් වෙලා දුලව සැනසෙත්වා කියලා සාදු කියනවා. එවැගේම මේ රැස් කරපු සෑම පිනක්ම ඒ පරම පූජනීය නාවිනේ අරියදම් ලොකු ස්වාමීන් වහන්සේටත් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා. එවැගේම සියල ජනානන්ද ලොකු ස්වාමීන් වහන්සේට මේ පින් ඒකාන්තයෙන් හේතු වේවා ඒ සංඝ පීත්‍රුන් වහන්සේලා වගේම ඒ වගේම පූජනීය ධර්මාගම කුසල ධම්ම ලොකු ස්වාමීන් වහන්සේ උන්වහන්සේ මේ ලෝකෙටම කල්යාණ මිත්‍රයන් වහන්සේ නමක්ව නොමතුරු මේ ධර්මයේ බෙදා දෙනවා මේ මොහොතේ ඔබ මේ ධර්මයේ ඇසීම තුළින් ඔබේ යම් මට්ටමකට ප්‍රඥාව වැඩුණා නම් අමතක කරන්න එපා ඒ ප්‍රඥාව වැඩිීමේ යටින් උපකාරයේට ධර්ණාගම ලොකු ස්වාමීන් වහන්සේ කුසල ධර්ම ස්වාමීන් වහන්සේ තියෙනවා. ඉතින් ඒ නිසා පින්වත්නි මේ සියලු කල්යාණ මිත්‍රයන් වහන්සේලා අතරට අද මේ ධර්ම දේශනාව පැවැත්වීමේ පූර්ණ අනුශාසකත්වයේ සපයපු මිරිහානේ නන්ද ලොකු ස්වාමීන් වහන්සේටත් මේ නම් වශයෙන් සිහි කළ නොකළ සියලු සංඝ පීඨුන් වහන්සේලාට මෙපින් බලෙන් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ වහ වහාම උදා වේවා කියලා අපි ආශිර්වාද කරනවා ඔබ සියලු දෙනාටම පින්වත්නි මේ විදිහට ධර්මයේ ශ්‍රවණය කරන්නට පින්වත් රත්නායක පවුලේ පින්වතුන් තමයි සැදැහැ සිටින් දායකත්වගෙන කටයුතු කරන්නේ මම හිතන්නේ දීඝ ව්‍යාප්ත වැඩසටහනක් විදිහට එක් එක් ස්වාමීන් වහන්සේලා යටතේ මේ ධර්ම දේශනා මේ කල්යාණ ධර්ම ආශ්‍රමයේ මුල් කරලා බොහෝ දිනවල පවත්වන්නට එතුමා සියලු කටයුතු සංවිධානය කළ බව දැනටත් බොහෝ දෙනා දන්නවා එපින්වත් පියසිරි සහ ඊතා රත්නායක යුවළ එගලන්තේ පදිංචි ධර්මපාල රත්නායක මහත්මයා විසින් තම දෙපාර්ශවයේ දෙමාපියන්ට සහ හේම කීර්ති රත්නායක පින්වත් සොහොයුරාට පින් පිංස මෙම ධර්ම දේශනාව පවත්වන්නට යෙදුණි. ඒ පින්වතුන්ගේ සියලු සත්තරමුණු ඒ අවිරින්ම සඵල වේවා කියලා අපි හදවතින්ම ආශිර්වාද කරනවා. අනුත්නායක පවුලේ සියලු දෙනාගේ සියලු ප්‍රාර්ථනා ආකාරයෙන් ඉෂ්ට සිද්ධ වීම ඔබ සියලු දෙනාගේ සම්‍යක් සියලු ප්‍රාර්ථනා ඒකාන්තයෙන් ඉෂ්ට සිද්ධ වීමත් මෙතින් බලෙන් සිදු වේවා ඔබ හැම දිනාටම පින්වත්නි ධර්ම දේශනාවෙන් අපි රැස් කරපු සියලු පින් යත්නායක පවුලේ සහ මේ හැම දිනාගේ සතරගත ඥාතීන්ට හේතු වෙලා ඒ අය පරලෝව තනසෙත්වා කියලා සාදු කියන ධර්ම ශ්‍රවණය කරපු ඔබ හැම දිනාටම මෙලොව යහපත වේවා පරලොව සුගතියම සැලසේවා සැමට උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධය ඉක්මන් වේවා කියලා ආශිර්වාද කරනවා ආකාශත්තා චුම්මත්තා දේවානාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං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 ทุกขิวาสุ